ආයුබෝවන් අද අපි කිමිදෙන්නේ බෞද්ධ දර්ශනයේ එන ඊටමත් වැඩගත් ඒ වගේම රසවත් සංවාදයක් ඇතුළත් වෙන සූත්‍ර දේශනාවකට ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ එන උපාලි සූත්‍රය. ඔව් විශේෂණ මේ සූත්‍රයේ කර්මය හා දණ්ඩේ කියන කොටස තමයි අපි ගැඹුරින් බලන්න යන්නේ. මේකෙදි සාකච්ඡා වෙන්නේ පාප කර්මවල බරපතලකම තීරණය වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ ශාරීරික ක්‍රියාවෙන්ද එහෙම නැත්නම් මානසික චේතනාවෙන්ද කියන කාරණය. හරියට බහරින්. මෙතන තියන්නේ බුදුන් වහන්සේ සහ ජෛනාගමේ ශාස්ත්‍රවරයා නිගණ්ඨනාත පුත්‍ර අතර තිබුණු දාර්ශනික මතගැටුමක්. ඒ වගේම නිගණ්ඨ නාතපුත්‍රගේ ප්‍රධානම ගිහි ශ්‍රාවකෙක් උපාලි ගෘහපති මේ සංවාදයට මැදිහත් වෙන්න විදිහත් ඒකේ ප්‍රතිඵලයත් අපි විස්තරාත්මකව හොයලා බලමු අද. ඇත්තෙන්ම මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා එකල ඉන්දියාවේ තිබුණු විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන් අතරේ දාර්ශනිකව මොන වගේ වෙනස්කම්ද තිබුණේ කියලා. විශේෂයෙන්ම කර්මය, චේතනාව, අර ක්‍රියාවේ බරමනින්න විදිහ. මේවා ගැන හරිම ගැඹුරු කතිකාවක්නේ මෙතන තියෙන්නේ. ඔව් අපි මුලින්ම පටන් ගමු දීඝ තපස්සී කියන නිගණ්ඨවරයා සහ බුදුන් වහන්සේ අතර සිදුණු කතාබහෙන්. හ්ම්. එයා බුදුන් වහන්සේව මුණ ගැහෙන්නේ නාලන්දාවේ පාවරික අඹවනයේ දිනේද? ඔව්. එතනදී බුදුන් වහන්සේ දීඝ තපස්සීගෙන් අහනවා ඔබේ ශාස්ත්‍රවරයා නිගණ්ඨනාථ පුත්‍ර පාප කර්මයක් සිද්ධ වෙනකොට ඒ සම්බන්ධයෙන් දණ්ඩ කීයක් පනවනවද කියලා. ආ දණ්ඩ කියන වචනය. දීගත පස්සේ කියනා නේද? නිගණ්ඨනාථ පුත්‍ර කර්මය කියනවට වඩා දණ්ඩ කියන වචනේ තමයි පාවිච්චි කරන්න කැමති කියලා. ඔව් එයා කියනවා දණ්ඩ තුනක් තියෙනවා කියලා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ, ශරීරයෙන්, වචනෙන්, මනසින් වෙන වරදි ක්‍රියා හෝ ඒවායේ විපාක. ඒ වගේම එයා කියනවා මේවා වෙන වෙනම දේවල් කියලා. එතකොට බුදුන් වහන්සේ අහනවා මේ තුනෙන්. වඩාත්ම බරපතල. ඒ කියන්නේ ලාමකම දණ්ඩ මොකද්ද කියලා නිගණ්ඨනාත පුත්‍ර පනවන්නේ කියලා. දිගතපස්සීකේ උත්තරේ කාය දණ්ඩය. ශාරීරික ක්‍රියාවෙන් සිදුවන පාපය තමයි බරපතලම කියලා. බුදුන් වහන්සේ තුන් පාරක්ම අහලා මේක තහවුරු කරගන්නවා. කාය දණ්ඩයමද? ඔව්, කාය දණ්ඩයමයි. ඊට පස්සේ දීඝතපස්සී බුදුන් වහන්සේගෙන තහනවා ඔබ වහන්සේ කොහොමද මේ ගැන දකින්නේ කියලා. බුදුන් වහන්සේ කියනවා මම නම් දණ්ඩ කියනවට වඩා කර්ම කියන වචනයට කැමති කියලා. උන්වහන්සේත් කර්ම තුනක් ගැන කියනවා. කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය. මේවත් වෙන වෙනම දේවල්. හැබැයි බුදුන් වහන්සේ පනවන්නේ මේ තුනෙන් වඩාත්ම ලාමක බරපතල වෙන්නේ මනෝ කර්මය කියලයි. ඒ කියන්නේ මානසික ක්‍රියාව, චේතනාව. දීඝ තපස්සීත් ඒක තුන්වතාවක්ම අහලා තහවුරු කරගන්නවා නේද? මනෝ කර්මයේමද? ඔව් මනෝ කර්මයේමයි. ඔව්. ඉතින් මේ මූලිකම දෙකක තමයි දැන් තින්නේ නිගණ්ඨ මතය, කාය දණ්ඩය බරපතලයි, බෞද්ධ මතය, මනෝකර්මයේ බරපතලයි. ඊට පස්සේ දීඝ තපස්සී මේ සංවාදය අරගෙන යනව තමාම්ගේ ශාස්ත්‍රවරයා නිගණ්ඨනාත පුත්‍ර ගාවට එතන උපාලි ගෘහපතිත් ඉන්නවා. නාථපුත්‍ර බොහොම සතුටු වෙනවා දීඝ තපස්සී ගැන. තමන්ගේ මතය තහවුරු කරමින් කියනවා හොඳයි හොඳයි දීඝ තපස්සී ශාරීරික ක්‍රියාව තමයි අර ලාමක මානසික ක්‍රියාවට වඩා ගොඩක් බරපතල. උපාලි ගෘහපතිත් ඒකට එකඟ වෙනවා. එයා හරිම උද්‍යෝගයෙන් ඉදිරිපත් වෙනවා නේද? ඔව් උපාලිකේනෝ මම යන්නම් ශ්‍රමණ ගෞතමයන් ගාවට ගිහින් මේ කාරණේ ගැන එතුමත් එක්ක වාද කරනවා වාද කළා ඔය මතේ සුණු විසුණු කරලා දානවා කියලා එයා උපමා එහෙමත් කියනවා නේද ඒක කොච්චර ලේසිද කියලා ඕ ඕ හරියට ලොම් තියෙන එළුවෙක්ව ලොම් වලින් අල්ලලා මෙහෙට අදිනවා වගේ එහෙට අදිනවා වගේ මම ශ්‍රමණ ගෞතමයන්ව වාදයෙන් අදිනවා කියනවා. තව කිව්වා නේද සුරා මල්ලක් ගසනවා වගේ සුරා පෙරණයක් පිඹිනවා වගේ ඇතෙක් පොකුණක සෙල්ලම් කරනවා වගේ මම ශ්‍රමණ ගෞතමයන් එක වාදයෙන් සෙල්ලම් කරනවා කියලා. හ්ම්. ඒ කියන්නේ එයාට තිබ්බේ ලොකු ආත්ම විශ්වාසයක්. තමන්ගේ වාද කිරීමේ හැකියාව ගැන. ඒ දීග තපස්සී ටිකක් බය වෙනව නේන. ඔව් දීගතපසි කියනෝ ගෘහපතියේ එහෙම කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන් හරි මායාකාරී. එයා ආවට්ටනේ කියලා මායාවක් දන්නවා. ඒකෙන් අන්‍ය තීර්ථක ශ්‍රාවකීන්ව තමන්ගේ ශ්‍රාවකයෝ කරගන්නවා. පරිස්සම් වෙන්න ඔයා තන්තිමයාගේ ශ්‍රාවකයෙක් වෙයි කියලා. ආවට්ටනී මායාව. ඒ කියන්නේ අනුන්ව තමන් වෙත ඇද ගන්නා, නම්ම ගන්නා ක්‍රමයක් වගේ දෙයක්. ඔව් ඒ වගේ අදහසක්. ඒත් නිකණ්ඨ නාතපුත්‍රට උපාලි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. එයා කියනවා එහෙම වෙන්නේ නෑ දීඝ තපස්සි උපාලිනම් කොහොමටවත් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රමණ ගෞතමයන් නම් උපාලිගේ ශ්‍රාවකයෙක් වෙන්න ඉඩ තියෙනවා කියලා. මේක තුන් පාරක්ම මේ විදිහට කියවෙනව නේද? දීගතපස්සේ බය ප්‍රකාශ කරනවා, නාතපුත්‍ර විශ්වාසය ප්‍රකාශ කරනවා. ඔව්. ඉතින් අන්තිමේදී උපාලි පිටත් වෙනවා බුදුන් වහන්සේ හමු වෙන්න. ගිහින් බුදුමාසේව හමු වෙලා අර දීගතපස්සේ එක්ක වෙච්ච කතාබහ ගැන මතක් කරලා තමන්ගේ ගුරුවරයාගේ මතය, ඒ කියන්නේ කාය දණ්ඩය තමයි බරපතලම කියන එක ආයමත් කියනවා. බුදුන් වහන්සේ හරිම සංසුන්ව කියනවා, "ගෘහපතිය, ඔබ සත්‍යයේ පිහිටා කතා කරනවා නම් ඇත්ත දැනගන්න කැමති නම් අපි මේ ගැන සමුවාදයක් කරමු" කියලා. එතනින් පස්සේ බුදුන් වහන්සේ තමයි ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ. හරිම රසවත් උපමා ටිකක් තියෙනවා නේද? ඔව්, පළවෙනි එක. නිගණ්ඨ ව්‍රත සමාදන් වෙච්ච කෙනෙක් ඉන්නවා එයා දරුණු විදිහට රෝගාතුර වෙලා. එයාට සිසිල් පැන් වළඳන්න බෑ ඒක වෘතයට පටහැනියයි. ඒත් එයාට සිසිල් පැන් වලට තදබල ආසාවක් තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ අහන්නවා ගෘහපතිය ওই නිගණ්ඨය සිසිල් පැන් වලට තියෙන ආසාවක් අත්හැරින්නේ නැතුව ඒකට හිත බැඳගෙනම මිය ගියොත් එයා කොහෙද උපදින්නේ කියලා. උපාලි මොකද කියන්නේ? උපාලි කියනවා ස්වාමිනී මනෝසත්ත්ව කියලා දෙවිවරු කොට්ටාශයක් ඉන්නවා. එයාලා හිත බැඳගෙන ඉන්න දේවල් එක්කම තමයි ඉන්නේ. ඉතින් මේ නිගණ්ඨයා අර සිසිල්පැන් වලට හිත බැඳගෙන මැරුණු නිසා ඒ මනෝසත්ත්ව දෙවිවරු අතර තමයි උපදින්නේ කියලා. එතකොට බුදුන් වහන්සේ බුදුන් වහන්සේ අහන්නවා ගෘහපතිය පොඩ්ඩක් හිතන්න ඔබ මුලින් කිව්වේ කාය දණ්ඩර බරපතලයි කියලා නේද? දැන් ඔබම කියනවා හිතේ බැඳීම නිසා දෙවියෙක් වෙලා උපදිනවා කියලා. එතකොට මෙතන කායික ක්‍රියාවද බලවත් මානසික බැඳීමද බලවත්. ආ එතනදීම උපාලිගේ මුලින්මතේට පරස්පරතාවයක් පෙන්වනවා. ඔව් හරියට හරි. උපාලි ටිකක් නිහඬ වෙනවා. බුදුන් වහන්සේ ඒක පෙන්වා දෙනවා. ඔබේ පස්සෙන් කියපු දේ කලින් කියපු දෙයට ගැලපෙන්නේ නෑ නේද කියලා. හරිම තර්කානුකූලයි. ඊළඟ උදාහරණය මොකන්ද? ඊළඟට ආනවා චාතුයාම සංවරය කියන සිල්පද රකින්න නිගණ්ඨයෙක් ගැන. ඒ කියන්නේ පණ නැසීමෙන් බොරු කීමෙන් සොරකමෙන් මෛතුනියෙන් වැළකීලා ඉන්න කෙනෙක්. එයා ගමන් බිමන් යනකොට পায়ට පෑගෙන කුඩා සත්තු පණුවෝ හිමු මරෙන්න පුළුවන් නේද නොදෙනුවත්වම. ඕ, ඊම වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ අහනවා ගෘහපතියේ එහෙම නොදෙනුවත්ව සතෙක් මැරුණොත් නිගණ්ඨ නාතපුත්‍රයකට මොකක් කියලාද පණවන්නේ? ඒක බරපතල පාපයක්ද කියලා. උපාලි කියනවා නැහැ ස්වාමිනී අචේතනිකව ඒ කියන්නේ චේතනාවක් නැතුව වෙන දේ නිගණ්ඨනාත පුත්‍ර බරපතල පාපයක් විදිහට පනවන්නේ නැහැ කියලා. එතකොට බුදුමාසය අහනවා හිතාමතා කළොත් උපාලි කියනවා ආ චේතනාවක් ඇටුව කරොත් නම් ඒක බරපතල පාපයක් කියලා. එතකොට බුදුන් වහන්සේ අහනවා ගෘහපතිය ඔය ඔබ කියන චේතනාව කියන එක අර දණ්ඩ තුනෙන් කාය වචී මනෝ කොයි එකටද අයිති වෙන්නේ? උපාලි උත්තර දෙනවා ඒක මනෝ දණ්ඩයට අයිති ස්වාමිනී කියලා. බුදුන් වහන්සේ ආයමත් අහනවා ගෘහපතිය බලන්න ඔබ මුලින් කිව්වේ කාය දණ්ඩිය බරපතලයි කියලා. දැන් ඔබම කියනවා චේතනාව නැත්තම් බරපතල චේතනාව තියෙනවනම් බරපතලයි කියලා. චේතනාව අයිති මනෝ දණ්ඩයට කියලාත් කියනවා. එතකොට කොහොමද කාය දණ්ඩය බරපතලම වෙන්නේ කියලා. ආයෙමත් තමන්ගෙම වචන වලින්ම පරස්පරතාවය පෙන්වනවා. හරිම සියුම් ලේද? ඔව්. උපාලි ආයමත් නිහඬ වෙනවා. බුදුන් වහන්සේ ඒකත් සටහන් කරනවා. තුන්වෙනි උදාහරණය ඒක නාලන්දාව ගැන නේද? ඔව්. බුදුන් වහන්සේ අහනවා ගෘහපතිය කඩුවක් අතට ගත්ත කෙනෙකුට පුළුවන්ද මේ මුළු නාලන්දාවේ ඉන්න හැම පණ තියෙන සත්වෙක්ම එකම මොහොතකින් මරලා එකම මස් කුණක් එකම මස් ගොඩක් බවට පත් කරන්න කියලා. උපාලි කියලා අපෝ බෑ ස්වාමිනී ඔබ කෙනෙක් තියා 10 දෙනෙක් 20 දෙනෙක් 50 දෙනෙක් එකතු වෙලාවත් එම්ම කරන්න බෑ ඊළඟට බුදුන් වහන්සේ අහනලෝ හොඳයි. එතකොට 이르දි බලයක් තියෙන ශ්‍රමණේක් හරි බ්‍රාහමණේක් හරි ආවත් එයාට පුළුවන්ද එකම සිතුවිල්ලකින් ක්‍රෝධ සිතකින් මේ මුළු නාලන්දාවම එක පිම්මේ අලු කරලා දාන්න කියලා. උපාලි කියනවා පුළුවන් ස්වාමිනේ. එක නාලන්දාවක් තියා 10ක් 20ක් 50ක් වුණත් එම කරන්න පුළුවන් කියලා. එතකොට බුදුන් වහන්සේ තුන්වෙනි වතාවටත් අහනවා ගෘහපතියෝ පොඩ්ඩක් හිතන්න ඔබ මුලින් කිව්වේ කාය දණ්ඩය බරපතලයි කියලා. කඩුවකින් කරන්න බැරි විනාශයක් එක සිතුවිල්ලකින් කරන්න පුළුවන් කියලා දැන් ඔබම කියනවා. එතකොට කායික බලයේද මානසික බලයේද බලවත් කියලා. හ්ම්. මේකත් පැහැදිලිවම මනසේ බලය ඉස්මතු කරන තැනක්. ඔව්. උපාලි ආයමත් නිහඬ වෙනවා. බුදුන් වහන්සේ ඒකත් සටහන් කරනවා. හතරවෙනි කාරණේ ඒක අර වනාන්තර ගැන නේද? ඔව්. බුදුන් වහන්සේ අහනවා ගෘහපතියේ ඔබ අහලා තියරවද ඉස්සර කාලේ තිබුණු දණ්ඩක, කාලිංග, මේද්‍ය, මාතංග වගේ ශාස්ත්‍රීය ප්‍රදේශ වනාන්තර බවට පත්ුනේ කොහොමද කියලා. උපාලි කියනවා ඔව් ස්වාමිනී මම අහලා තියෙනවා අපේ પરම්පරාගත බ්‍රාහ්මණයන්ගෙන් ඒ ප්‍රදේශ විනාශ වුණේ ඍෂිවරුන්ගේ මනෝ ප්‍රදෝෂයෙන්. ඒ කියන්නේ ඍෂිවරුන්ගේ හිතේ ඇති වුණු කෝපයෙන්, ශාපයෙන් කියලා. එතකොට බුදුනහන්සේ හතරවෙනි වතාවටත් අහනවා ගෘහපතිය බලන්න. ඔබම කියන ඍෂිවරුන්ගේ මනසේ ඇති වුණු කෝපය නිසා මුළු ප්‍රදේශ වනාන්තර බවට පත් වුණා කියලා. ඔබ මුලින් කිව්වේ කාය දණ්ඩේ බරපතලයි කියලා. මේ කතාව ඔබ මුලින් කිව්ව දෙයට ගැලපෙනවද කියලා. ඒ කියන්නේ මේ උදාහරණ හතරෙන්ම බුදුන් වහන්සේ උපාලිගෙම්ම වචන පාවිච්චි කරලා එයාගේ මුල් මතය කායදණ්ඩේ බරපතලයි කියන එක වළංගු නැති බව පෙන්වා දෙනවා. හරියටම මේ ප්‍රශ්න කිරීම හමුවේ උපාලි සම්පූර්ණයෙන්ම තමන්ගේ පරාජය පිළිගන්නවා. ඕ හරිම අපූර්ව දෙයක් කියනවා නේද? එයා කියනවා එයා මුලින්දලම බුදුන් වහන්සේගේ උත්තරවලට පැහැදුනා ඒත් උන්වහන්සේගේ අර විචිත්‍රවත් විදිහට ප්‍රශ්න විසඳන ආකාරය අහන්න ඕන නිසා තමයි Taman ප්‍රතිවිරුද්ධ මතේ හිටියේ කියලා. ඔව් ඒකෙන් පේනවා උපාලිගේ අවංකකම සහ බුදුන් වහන්සේගේ දේශනා විලාශයට හු කොච්චර වශී වුණාද කියන එක ඊට පස්සේ ඕ හරිම ලස්සන උපමා ටිකකින් බුදුන් වහන්සේගේ ධර්මය අගය කරනවා. අර යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කලාව වගේ වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ මං මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් ගෙනත් දුන්නා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ පැහැදිලි කළා කියලා. ඊට පස්සේ ඔහු පළවෙනි වතාවට තෙරුවන් සරණ යන බව ප්‍රකාශ කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා. එතනදී බුදුන් වහන්සේ හරිම වැදගත් දෙයක් කියනවා. ගෘහපතිය ඔබ වගේ ප්‍රසිද්ධ කුලවත් කෙනෙක් යමක් කරන්න කලින් හොඳට නුවණින් විමසලා බල්ලා කරන එක තමයි හොඳ කියලා. මේක අහලා උපාලි තවත් පැහැදෙනව නේද? ඔව් උපාලි කියනවා ස්වාමිනී අනිත් ආගමික ශාස්ත්‍රවරු නම් මං මගේ කෙනෙක් ශ්‍රාවකේ කරගත්තොත් මුළු නාලන්දාව පුරාම කොඩි දාලා ඒක ප්‍රචාරය කරයි. ඒත් ඔබ වහන්සේ මට කියනවා තවදුරටත් නුවණින් විමසන්න කියලා. මේ කාරණේ නිසාම මම තවත් ඔබ වහන්සේ ගැන පැහැදුනා කියලා. ඔහු දෙවන වතාවටත් තිරුවන් සරණ යන බව කියනවා. ඊළඟට බුදුන් වහන්සේ තවත් කාරණයක් මතක් කරනවා. ගෘහපතිය ඔබේ නිවස කියන්නේ කාලයක් තිස්සේ නිවන්ටයන්ට දාණය ලැබුණු තැනක්. ඉතින් එයාලා ආවත් දන් දෙන්න ඕන කියලා හිතන්න කියලා. මේකත් හරිම විශේෂයි නේද? තමන්ගේ ශ්‍රාවකයෙක් වුණාට පස්සේ කලින් ඇසුරු කරපු අයට සලකන්න කියන එක. උපාලි එකටත් පුදුම වෙනවා. එයා කියනවා ස්වාමිනී මම අහලා තිබුණේ ශ්‍රමණ ගෞතමයන් කියන්නේ තමන්ටයි තමන්ගේ ශ්‍රාවකයන්ටයි විතරක් දන් දෙන්න අනිත් අයට දන් දෙන්න එපා කියලායි. ඒත් ඔබ වහන්සේ දැන් මට කියනවා අර නිගණ්ඨන් ආවොත් එයාලටත් දන් දෙන්න කියලා. මේ කාරණේ නිසා මම තවත් පැහැදුනා කියලා. ඔහු තුන්වෙනි වතාවටත් තිරුවන් සරණ යනවා. මේ විදිහට උපාලිගේ සිත සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ කෙරෙහි සහ ධර්මයේ කෙරෙහි නැඹුරු වුණාට පස්සේ බුදුන් වහන්සේට ධර්මයේ දේශනා කරනවා. අනුපිළිවෙල කතාව නේද? දානය, ශීලය, ස්වර්ගය ගැන, කාමයන්ගේ ආදීනව, කෙලෙස්වල ලාමක බව, නික්මීමේ ආනිසංස මේ ඔක්කොම පිළිවෙලින් දේශනා කරනවා. ඔව්. ඒ දේශනාවෙන් උපාලිගේ හිත තව තවත් පිරිසිදු වෙලා මෘදු වෙනා ධර්මය අවබෝධ කරන්න සුදුසු තත්වයට පත් වුනාම බුදුන් වහන්සේ බුදුරුන්ටම ආවේනික වූ දේශනාවයි කරන්නේ චතුරාරි සත්‍ය දේශනා කරනවා. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. හරියටම ඒ දේශනාව අහනකොටම ඒ ආසනයේදීම උපාලි ගෘහපතිට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්ම චක්ෂුසේ පහළ වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා යම්කිසි දෙයක් ඇතනම් ඒ සියල්ල නැසී යනා නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියන යථාර්ථය එයා අවබෝධ කරගන්නවා සෝවාන් ඵලයටපත් වෙනවා. ඉතින් ඔහු ධර්මය දැක ධර්මය අවබෝධ කරගෙන සැකවලින් තොර වෙලා බුදුසසුනේ පිහිටනවා. ඊට පස්සේ ඔහු ගෙදර යනවා. ගෙදර ගිහින් එයාගේ දුරුටු පාලකයාට උපදෙස් දෙනවා. අද ඉඳන් මේ ගෙදර දොරටුව නිගණ්ඨයන්ට වහලා තියෙන්න ඕනේ. හැබැයි බුදුන් වහන්සේට, භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසක උපාසිකාවන්ට හැම වෙලාවෙම විවෘතයි කියලා. නිගණ්ඨයෙක් ආවොත් නිගණ්ඨයෙක් ආවොත් එයාට පිණ්ඩපාතය අවශ්‍ය නම් ඒක දොරටුව ළඟට ගෙනත් දීලා එතනින් යවන්න කියලාත් කියනවා. ඉතින් මේ ආරංචිය අර මුලින් බුදුන් වහන්සේ හමු වෙච්ච දීඝ තපස්සිට ලැබෙනවා. ඔව්. දීඝ තපස්සි කලබල වෙලා දුවගෙන ගිහින් නිගණ්ඨ නාතපුත්‍රට කියනවා ස්වාමී ඔබ වහන්සේගේ ශ්‍රාවක උපාලි අර ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වෙලා කියලා. නාතපුත්‍රට විශ්වාස කරන්න බෑ නේද? කොහෙත්ම නෑ. එයා කියනවා වෙන්න බෑ දීග තපස්සි උපාලි කොහොමද එහෙම වෙන්නේ? ඔයාට වැරදිලා කියලා. දීග තපස්සි ආයෙමත් තහවුරු කරලා කියනවා. නාත පුත්‍ර විශ්වාස කරන්නෙම නෑ. එයා හිතන්නේ දීග තපස්සි කියන්නේ බොරු කියලා. ඊට පස්සේ දීග තපස්සි මොකද්ද කරන්නේ? දීග තපස්සි උපාලිගේ ගෙදර ගිහින් බලනවා ඇත්තද කියලා. ගිහින් දොරටු පාලකයාගෙන් අහනවා. දොරටු පාලකයා කියනවා, "ඔව් ඇතුළට එන්න දෙන්න බෑ. හැබැයි දානේ ඕන නම් දෙන්නම් කියලා." ආ එතකොට තහවුරු වෙනවා. ඔව්. දීග තපස්සි අයමත් නාතපුත්‍ර ගාවට ගිහින් කියනවා ස්වාමිනී ඇත්ත. උපාලිවාර ශ්‍රමණ ගෞතමයන් එයාගේ ආවට්ටනී මායාවෙන් නම්මගෙන ඉවරයි කියලා. නාතපුත්‍ර තුන් පාරක් මේක ප්‍රතික්ෂේප කරනව නේද? උපාලි නම් එහෙම වෙන්නේ නැහැ. ගෞතමයන් තමයි උපාලිගේ ශ්‍රාවකයෙක් වෙන්න ඇත්තේ කියලා. ඔව්. අන්තිමේදී මේක ඇත්තද බලන්න නිගණ්ඨනාත පුත්‍රම ලොකු පිරිසක් එක්ක උපාලිගේ ගෙදරට යාලෝ. දොරටු පාලකයන් නවත්තනවා. ඔව්. ස්වාමීන් වහන්සේ ඉන්න ගෘහපතිතුමා කිව්වේ ඔබතුමාට ඇතුළට එන්න. හැබැයි එයා එනකම් මෙතන ඉන්න කියලා. උපාලි ඇතුලේ ශාලාවේ ආසන හැමලා ඇස්ති කරනවා. ඉස්සර නම් උපාලි කොමද නාතපුත්‍රව පිළිගන්නේ? ඉස්සර නම් නාතපුත්‍ර එනව දකින්නකොටම උපාලි දුවගෙන ගිහින් වන්දනා කරලා තමන්ගේ උතුරු සලුව බිමේලලා ඒක උඩින් වඩම්මගෙන ඇවිත් ගෙදර තියෙන හොඳම ආසනය පිළිගන්නනවා. ඒත් මේ සැරේ මේ සැරේ උපාලි හොඳම ආසනයක තමන් වාඩි වෙලා ඉන්නවා. නාතපුත්‍ර ඇතුළට ආවම කියනෝ ස්වාමීනි ආසන නම් පනවලා කියනවා කැමතිනම් වාඩි වෙන්න කියලා. නාතපුත්‍රට හොඳටම කේන්ති යනවා නේද? ඔව්. එයා අහනවා උපාලි ඔබට සිහිය විකල් වෙලාද? පිස්සු හැදිලාද? කවුරු හරි ඔබව අරගෙන ගියාවෝ ගේ නේද? ඔබ ගියේ ශ්‍රමණ ගෞතමයන් එක වාද කරන්න නේද? දැන් ඒ වාදය කොහෙද ගියේ? අන්තිමේදී ඔබ එයාගේ දැලට අහුවෙලා ශ්‍රාවකයෙක් වෙලා ඇවිත් කියලා. එයා උපමා දෙකකුත් කියනවා නේද? ඔව්. හරියට කෙනෙක් අණ්ඩකෝෂය ගන්න ගිහින් ඒකත් නැති කරගෙන ආවා වගේ. නැත්තම් කෙනෙක් ඇසුගුල්ලන්න ගිහින් ඒ ඇසුත් නැති කරගෙන ආවා වගේ. ඔබත් වාද කරන්න ගිහින් අන්තිමේ ශ්‍රාවකයෙක් වෙලා ඇවිත් කියලා චෝදනා කරනවා. අර ආවට්ටනී මායාවෙන් කරකැවලා ගියා නේද? කියලා තහනවා. එතකොට උපාලේ හරිම ලස්සන උත්තරයක් දෙනවා. එයා කියනු ස්වාමිනී ඒ ආවට්ටනී මායාව හරිම සුන්දරයි. හරිම කල්යාණයි. මගේ නෑදෑ හිත මිතුරන් ඔක්කොම මුළු ක්ෂේත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර හැම කුලේකම අය මුළු දෙව් මිනිස් ලෝකයම ඔය මායාවෙන් කරකැවුනොත් ඒක යාලට දීර්ඝ කාලයක් හිත සුව පිණිසම පවතිනවා කියලා. ඒ කියන්නේ එයා මේ මායාව කියන එක යහපත් දෙයක් විදිහට අර්ථ දක්වනවා. ඊට පස්සේ අර උපමාව කියනව නේද වඳුරා සහ වස්ත්‍ර යුගලය ගැන. ඔව්. එයා කියනවා මහලු බමුණෙක් ඉන්නවා එයා තරුණ බිරිඳක් ගේනවා. ඇයි ගැප් ගත්තම දරුවට සෙල්ලම් කරන්න වඳුරු පැටියෙක් ගෙන්න කියලා ඉල්ලනවා. බමුණා වඳුරෙක් ගෙන දෙනවා. ඊට පස්සේ බිරිඳ කියනවා මේ වඳුරව හොඳට රන්වන් පාට ගාලා හොඳට තලලා අපුල්ලලා මට්ටම් කරලා ලස්සන කරලා ගෙන්න කියලා. බමුණා වඳුරව අරගෙන රජකෙක් ඒ කියන්නේ සායම් දාන රෙදි හොදන කෙනෙක් ගාවට යනවා රජකයා කියනවා බ්‍රාහ්මණයා මේ වඳුරට පාට ගන්න නම් පුළුවන් හැබැයි තලන්න අපුල්ලන්න මට්ටම් කරන්න නම් බෑ කියලා. මේකෙන් උපාලි මොකද්ද අදහස් කරන්නේ? උපාලි මේකෙන් කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ දහම හරියට අර වඳුර වගේ. අඥාන අයට බාලයන්ට නම් මේක පාට ගාලා, ඒ කියන්නේ පිටින් ලස්සන කරලා අලංකාර කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි නුවණති කෙනෙකුට ඒක විමසන්න, අපුල්ලන්න, නැවත නැවත පිරික්සන්න, තලලා මට්ටම් කරන්න ගියොත් ඒක දරාගන්න බෑ. ඒකේ හරයක් නෑ කියන එක. හරිම අපූර්ව උපමාවක්. ඊළඟ කොටස ඊළඟට උපාලි කියනවා ඒ බමුණාම අලුත්ම අලුත් වස්ත්‍ර යුගලක් අරගෙන අර රජකයා ගාවට ගියොත් රජකයා කියනවා බ්‍රාහමණය මේ වස්ත්‍ර යුගලයට පාට ගන්නත් පුළුවන් හොඳට අපුල්ලන්නත් පුළුවන් තලල මට්ටම් කරන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ උපාලි කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අන්නර වස්ත්‍ර යුගලය වගේ අඥාන බාලයට නම් ඒකෙන් වැඩක් නෑ. ඒ කියන්නේ පාට ගන්න බෑ. හැබැයි නුවණති අයට ඒක වර්ණවත් වෙන්නත්, ඒ කියන්නේ ඒ තුලින් ප්‍රතිඵල ලබන්නත්, නුවණින් විමසන්නත්, අපුල්ලන්නත්, නැවත නැවත පිරික්සන්නත්, තලල මට්ටම් කරන්න පුළුවන්. ශක්තිමත් හරවද්දයක් කියලා. මේක යවම අනාථ පුත්‍රට තවත් කේන්ති යනවා ඇති. ඔව්. නාථ පුත්‍රා අන්තිමට අහනවා ගෘහපතිය මේ රාජකීය පිරිස ඇතුළු හැමෝම දන්නේ ඔබ මගේ ශ්‍රාවකෙක් කියලා. දැන් අපි ඔබව කාගේ ශ්‍රාවකෙක් විදිහටද හිතාගන්න ඕනේ කියලා. එතකොට උපාලි මොකද කරන්නේ? උපාලි Taman වාඩිවිලා හිටතු ආසනයේ නැගිටිලා උතුරු සළුව එක පැත්තකට කරලා බුදුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට දන නමලා දොහොත් මුදුන් දීලා වැඳලා නාත පුත්‍රට කියනවා ස්වාමීනි එසේනම් මම කාගේ ශ්‍රාවකියෙක්ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ස්වල්පයක් අසනු මැනව කියලා. එතනින් පටන් ගන්නා නේද දීර්ඝ කාව්‍යමය බුද්ධ ගුණ වර්ණනාව ඕ ගාථා ගණනාවකින් විවිධ නම් වලින් විරුදාවලි වලින් බුදුන් වහන්සේව වර්ණනා කරනවා. උදාහරණ කිහිපයක් කිව්වත් ධීර නුවණැති විගත මෝහ මෝහය දුරු කළ පබින්න කිල කෙලෙස් හුල් බින්ද දෙමු විජිත විජය මාරසේනා පරාජය කළ අනීග දුක්නටි සුසම චිත්ත සමාධිගත සිතති වෘද්ධ සීල වැඩුණු සිල් ඇති සාදුපඤ්ඤ යහපත් ප්‍රඥා ඇති වෙස්සන්තර දන් දීමේ අග්‍ර විමල නිර්මල අකතංකති සැක නැති තණ්හච්ඡිද තණ්හාව සිඳ දෙමු බුද්ධ අවබෝධ කළ තීන්න සැසරින් ඈතර වූ තාරයන්ත අනුන් සැසරින් ඈතර කරවන මේ වගේ ಗುಣ ගොඩාක් ඇත්තදම අතිශය භක්තිමත් ප්‍රකාශනයක් බුදුමහන්සේගේ ප්‍රඥාව කරුණාව වීරිය ශාන්ත බව කෙලෙස් වලින් මිදීම වගේ හැම ගුණාංගයක්ම වගේ මෙතන ස්පර්ශ කරනවා ඔව් මේක හරිම බලවත් වර්ණනාවක්. නාතපුත්‍රට මේක අහගෙන ඉන්න අමාරු වෙනෝ නේද? එයා අහනවා ගෘහපතියේ මේ ಗುಣ වර්ණනාව ඔබ කවදා ඉඳන්ද මේ විදිහට එකතු කරගත්තේ කියලා. උපාලි කියනවා ස්වාමිනී හිතන්න දක්ෂ මල්කරුවෙක් ඉන්නවා. එයා එක එක જાතියේ මල් ගොඩකින් හරිම ලස්සන මාලයක් ගොතනවා. ඒ වගේම ಗುಣ තියෙන උත්තමයෙකුගේ ಗುಣ දන්න කෙනෙක් ඒ ಗುಣ නොකියා ඉන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ಗುಣ මහා මල් ගොඩක් වගේ. ඒකෙන් මාලයක් ගොතන එක ಗುಣ කීම ස්වභාවික දෙයක් කියන එක. හරියටම. ඉතින් මේ විදියට උපාලි තමන්ගේ පැරණි ශාස්ත්‍රවරයා ඉස්සරහම බුදුන් වහන්සේට මේ තරම් සත්කාර කරන එක, ಗುಣ වර්ණනා කරන එක ඉවස ගන්න බැරුව නිගණ්ඨනාත පුත්‍රයාට එතනම කටින් උණු ලේ යනවා. ඔව් ඒ තරමටම එයාට මේක දරා ගන්න බැරි වෙනවා. ඉතින් මේ මුළු උපාලි සූත්‍රයෙන්ම අපිට පැහැදිලි වෙන්නේ පාප කර්මයක බරපතලකම සම්බන්ධයෙන් තිබුණු ප්‍රධාන මතවාද දෙකක්. එකක් ශාරීරික ක්‍රියාවට මුල්තැන දෙන නිගණ්ඨ මතය අනික තමයි මානසික චේතනාවට මුල්තැන දෙන බෞද්ධ මතය බුදුන් වහන්සේ හරිව තර්කානුකූලව උපමා යොදාගෙන ප්‍රශ්න කරමින් මනසේ සහ චේතනාවේ වැදගත්කම තහවුරු කරනවා ඒ වගේම ඒ තුලින් උපාලි වගේ ප්‍රධාන පෙළේ බුද්ධිමත් ශ්‍රාවකෙක් පවා සත්‍ය අවබෝධ කරගන්න ආකාරයත් ඒක හුදු වාදයකින් දිනනවට එහා ගිය ධර්මාවබෝධයක් කරා යොමු කිරීමක් බවත් පැහැදිලි වෙනවා. ඔව් බුදුන් වහන්සේගේ ඉගෙන්වීමේ ක්‍රමය. ඒ කියන්නේ අනුකම්පාවෙන් නිවනින් යුතු අනුන්ව සත්‍යක යොමු කරන ආකාරයත් මේකෙන් පේනවා. අර ආවට්ටනී මායාව කියලා නිගණ්ඨයන් කිව්වේ සමහර වෙලා මේ ප්‍රඥාවන්ත තර්කානුකූල දේශනා විලාසයට වෙන්න ඇති. ඉතින් මේ ගැඹුරු විමසුමෙන් පස්සේ අපිටත් හිතන්නේ යමක් ඉතුරු වෙනව නේද? අපේ දෛනික ජීවිතයේදී අපේම ක්‍රියාවන්, ඒව නැත්නම් අනුන්ගේ ක්‍රියාවන් දෙස බලනකොට අපි කොයිතරම් දුරට බාහිරින් පේන ක්‍රියාවට විතරක් මුල් තැන දෙනවද? එහෙම නැතුව ඒ පිටුපස්ස තියෙන අභ්‍යන්තර චේතනාවට අරමුණට කොයිතරම් බරක් දෙනවද? ඇත්තමෙන්ම බුදුදහම අපිට උගන්වන්නේ අන්නේ චේතනාවේ වැදගත්කම ගැන නිතරම සීපත් වෙන්න කියලයි. මොකට කර්මය සකස් වීමේ වෙන්නේ චේතනාවමයි. මේ කාරණේ අදටත් අපේ සමාජයටත් පෞද්ගලික ජීවිතවලටත් හරිම අදාළයි නේද? නිතරම සිතා බැලිය යුතු කරුණක්. නිසැකේම